විවිධ අවස්ථාවල මේ වගේ නිදහස් උත්සව ඒ වගේම ජයග්‍රාහී පෙළපාලි පැවැත්වෙන වෙලාවට එහෙම කතා ගිය අවස්ථාවක් තිබුණා. ඉතින් ඒක තමයි රටක ආරක්ෂා සපයන යන්ත්‍ර, ඒ වගේම ආරක්ෂා සපයන පොලිසිය සහ අනිකුත් කණ්ඩායම්. ඒවා පිළිබඳ ආරක්ෂාව සැපයීමේදී කතා බහ කරලා විශ්ලේෂණය කරලා බලනවා සිද්ධ වෙන්නට පුළුවන් කොයි වගේ දේවල්ද කියලා ඒවා සිදු වෙනවාටම නොවේයි වෙන්න හැකියාව ඇති දේවල් පිළිබඳ සාකච්ඡා කරලා ඒ අනුව තමයි ඒ ආරක්ෂක විධිවිධාන යොදන්නේ. එහෙම සිදු වෙච්ච දෙයක් මිසක් එහෙම සැලසුමක් ප්‍රතිගුණාය කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් නම් අගියෙත් දැනුමේ හැටියට සිදු වෙන්නේ නැහැ.